අප්පමාදේන භික්ඛවේ සම්පාදේත දුල්ලභෝ බුන්දුප්පාදෝ ලෝකස්මින් දුල්ලභෝ මනුස්සත් පටිලාභෝ දුල්ලභා කන සංපත්ති දුල්ලභා පම්බඤ්ඤා දුල්ලභං සද්ධම්ම සවනං දුල්ලභෝ සප්පුරිස සංසේවෝ ආරභත නික්කමත යුඤ්‍යත බුද්ධ ශාසනේ දුනාත මච්චුනු සේනං නලාගාරං වෙකුංජරෝ යෝ ීමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙසති කාය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති